නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ මාතා පිතා දිසා පුම්බා ආචාර්යා දක්ඛිනා දිසා උත්තදාරා දිසා පච්ඡා මිත්තා මච්ඡා ච උත්තරා දාස කම්ම කරා හෙත්තා උද්දං සමන බ්‍රාහ්මන ඒතා දිසා නමස්සෙය්‍ය අලමත්තෝ කුලේ ගිහිතේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් සිගාලක සිටු පුත්‍රය අමතා දේශනා කළ සිගාලෝවාද සූත්‍රයේ තයිති ගාථා දෙකක් ස්වල්ප වේලාවක පුණ්‍යානුමෝදනය සඳහා මාතෘකා කරන්න යෙදුනේ පූජ්‍ය ඊනතියංගල විමලානන්ද ස්වාමින් වහන්සේගේ අභාවප්‍රාප්ත වූ පින්වත් එම්බි ලයනල් ගුණවර්ධන පියාණන් වහන්සේ ඇතුළු එම පවුලේ අභාවප්‍රාප්ත සීලම ඥාතියින්ද පින්දීම පිණිසත් රුද්‍රිගෝ මහතා සහ එම මැතිණියගේ මේ පල්ලෝගිය දෙමව්පිය දෙපළ ඇතුළු ඥාති පිරිසට පින්දීම පිණිසත් මෙම පින්කමට සහභාගී වන සෑම දෙනාගේ මේ පල්ලෝකීය ඥාතියෙන්ද පින් අනුමෝදන් කරවනු පිණිසත් වාර්ෂිකව සිද්ධ කරන සාරාණී මහා පින්කමට සහභාගී වූ පින්වත් සෑම දෙනා වෙත ස්වල්ප වේලාවක අනුමෝදනා දේශනාව පිණිසයි මේ ගාථා දෙක මාතෘකා කරන්න යෙදුනේ මේ ගාථා දෙක දේශනා කරන්න හේතුව සරුවක්ඥන් වහන්සේ රජගානුවර වේළුවනාරාමයේ වැඩ ඉන්නා කාලයක රජගානුවර වාසයේ 18 කෝටයක් ජනතාව අතුරින් විශාල පිරිසක්ම බෞද්ධයන් බවට පත් වුණා පමණක් නොව මාර්ගඵලාභීන් බවට පත් වුණා. වේළුවනාරාමයේ පිළිගෙන මාස දෙකක් ඇතුළත මහා විහාරස්ථාන 18ක් ඇති වුණා. රහතන් වහන්සේලාම 20000කට වඩා පහළ වුණා. ඒ මහත් රජගහනුවර ප්‍රදේශයේ මගධ රාජ්‍යයේ එහෙම පිටින්ම බුද්ධ මංගල රටක් බවට පත් වුණා. ඒ අතරත 40 කෝටියක් ධනෙ තියෙන සිටි ගෙදරක මෞපිය දෙපළ බුදුබණ අසමින් දන් පින්කම් කරමින් වැඩි කල නොගොස් සෝවාන් මඟඵල නිවන් ලබා ගත්තා. තමන් විසම පුත්‍රෝන වන සිබාලික සිටු පුත්‍රයා තරුණ වයසේ කෙලි දෙලෙන් වාසය කෙලෙයි. මේ දරුවාට දෙමෝපිය දෙන්න නිතර නිතර ආවාද කළා. දරුව වේලු අනාරාමයට යන්න බුදුරජාන් වහන්සේ දැකලා වැඳලා බණ පදයක් ආගෙන එන්නේ සරියුත් මංගලන් දෙනමවා අංශ දැකලා වැඳලා එන්නේ සීලලීම අරහතන් වහන්සේ දැකලා වැඳලා එන්නේ ඒ විදිහේ මහා පුණ්‍යවන්ත ශීලවන්ත උත්කමයන් දැකීම අපට මහා භාග්‍යයක් නේද කියලා කිව්වා. මේ දරුවා මේකට පිටුපානවා. කවදාකවත් මේට අහුම්කම් දෙන්නේ නැහැ. සමහර විට පටහැනි වචනක් කියනවා. සමහර අවස්ථාවල කියනවා මතු විහාරයට යමින් වැඩක් නැහැ. ඒ ස්ථානයට ගියාම ධන ගහලා වඳින්න වෙනවා. පිට නමල වඳින්න වෙනවා. ධන රිදෙනවා, පිට රිදෙනවා. බිම වාඩි වෙන්න වෙනවා ඇඳුම් පිළිතු වෙනවා නිතර යාම නිසා හිතවත්කම් ඇති වීමෙන් අපේ ගෙදරට එන්න පටන් ගන්නවා ඉල්ලන ඉල්ලන දේ දෙන්න වෙනවා ඒක මහා කරදරයක් නිසා මට නම් ওই ආරස්ථානවලට යම් වැඩක් නැහැ කියලා නිතරම මේ දෙමව්පියන්ගේ එම ආවාදයට පිටුපානවා එසේ නමුත් මේ මව්පියන්ගේ හද තුල තියෙන දයාව කරුණාව කවදා නමුත් මේ දරුවාට තෙරුවන් සරණ ආબોධ කරවා සුගතියට නිවනට මඟ පාදා දීමේ බලවත් කරුණාවක් මව්පියන්ගේ సంతාන තුළ පැවතුණා. වැඩි කලස්යන් ඉස්සර වෙලා මේ පියතුමාට අසාධ්‍ය රෝගයක් ඇති වී මරණ මංචකයට වැටුණා. අවසාන මොහොතේදී දරුවාට කතා කරලා අතින් අල්ලගෙන ආවාදයක් දුන්නා. දරුව මගේ ඇලෑමෙන් සැනදා උදෑසන සදිසා නමස්කාර කරන්නයි කියලා ආවාදයක් දුන්නා පමණයි මේ දෙක තියාගත්තා. මේ දරුවාට දිසා නමස්කාරය ගැන විවිධ විස්තර අහගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ කාලයේදී බ්‍රාහ්මණ වංශිකයෝ මේ දිසා හයට වන්දනා කිරීමේ සම්ප්‍රදායක් චාරිත්‍රයක් පැවැත්තුවා. මේ සිගාලක සිටු පුත්‍රයා හිතුවා මේක තමයි මේ කියන්නේ නැත්තේ කියලා ධානංගේ ආදාන කටයුතු ආදී නිමවි සෑමදාම උදෑසන අවදිවි විලකායන්වත් මත් වෙන්න නගරෙන් පිටට ගිහිල්ලා ගලාගෙන යන ජලාශයක ස්නානය කරලා තෙත්තු ඇඳුම් ඇතුව තෙත්තු ඉසකේ ඇතුව දිසා හයට වඳින්න පුරුදු වුණා. නැගෙනහිර දිශාව, දකුණ, බටහිර, උතුර, යට දිශාව, උඩ දිශාව කියන මේ දිශාහයට වඳිනවා. මේ වන්දනා කිරීමට නියම කරන්න යෙදුනේ ධානංගේ දූරදර්ශී ඥාණයෙන් වටහාගත් කාරණයක් අනුවයි. මේ ධානන් වහන්සේගේ හිතේ ආභෝධයක් තිබුණ එම දිසා නමස්කාර කරනකොට මේ දරුවාට බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් හෝ සම්මුඛ වෙන්න පුළුවන්. එදාට මේ බුද්ධ ශාසනයේ දිසා නමස්කාරය ගැන ආභෝධයක් ලැබේවි. ඒ දවසේවත් මේ දරුවාට පෙරුවන් කරණ යන්න ලැබේවා කියන හැඟීමයි මේ ආවාදය දුන්නේ. ඒ කාරණේෂේම සිද්ධ වුණා. එක්තරා ගිනේක සරුවක්ඥන් වහන්සේ උදෑසනේ දොළොස් කෝට් ලක්ෂ වාරයක් මහා කරුණාවට සමවැදී එයින් නැගී බුදු ඇස විහිදුවන වෙලාවේ මේ දිසා වඳින සිටු පුත්‍රයා බුදු ඇසට පෙනී ගියා. ආවර්ජනා කළ දැක්කොට බැලුවා මේ දරුවා සෝවාන් වෙනවද මඟඵල නිවන් ලබනවද නෑ එහෙම දෙයක් නෙමෙයි මව්පියන්ගේ අදහස අනුව මේ දරුවා සැබෑ බෞද්ධයෙක් වෙනවා මේ දරුවා වෙනුවෙන් වටිනා ධර්ම දේශනාවක් කරන්න යෙදෙනවා ඒ දේශනාවේ මුළු ලෝකයේම යදගත් ප්‍රයෝජනවත් ධර්ම දේශනාවක් වෙනවා කියන එක නුවණින් දැනගෙන අමන් වහන්සේ එකලාව පාත්‍ර චීවර ධරල පින්න පාත වඩන ගමනේ මෙම වඳින ස්ථානය ඇතුළෙන් වඩින්ට පැමිණිය. මේ වඩින්නේ මේ සිටුපුත්‍රය ස්නානය කරන තැනින් නැගෙනහිර දිශාව ඉඳලයි. මේ දරුවාත් ඉඩපායන් ඉස්සර වෙලා පුදුමාකාර ආලෝකයක් පෙනී ගියා නැගෙනහිරින්. නිල් පාට, කහ පාට, සුදු පාට, රතු පාට, මඳ තේ පාට, මිශ්‍ර පාට සස් විහිදී විහිදී දඩලමින් පවතිනවා. විස්මිත වෙලා ඒ දිහා බලාගෙන හිටියා. මේ දරුවාට පෙනී ගියා මේ ආලෝකයේ තුලින් බුදුරජාණන් වහන්සේ වදින හැටි. කවදාකවත්ම බුදුරජාන් වහන්සේ සියසින් දැකලා නැහැ. දැන් වැඳීම නවත්තලා අත් දෙකක් පපුවේ තියාගෙන වැඳගෙන ඒ දිහා බලන්නේ හිටියා ගල් ගැහුණා වගේ. බුදුරජාණන් වහන්සේද මේ වඩින්නේ තුන් ලෝකයට විහිදුවන අසීමිත මෛත්‍රී චිත්ත තරංග ධාරාව මේ දරුවාගේ හද సంతාණයට යොමු කරගෙනයි. එනිසා මේ දරුවා දැන් හරියට සමාධි වුණාක් මෙන් විස්මිත වෙලා බලා සිටියා. සරුවක්ඥන් වහන්සේ සමීපයට වැඩි වෙලාවේදී තමයි තේරුනේ මේ මගේ මව්පියන් දෙන්න මට වඳින්න යන්න කියපු ශාස්ත්‍රුන් වහන්සේ නේද කියලා. ඒ වෙලාවේ සරුවක්ඥන් වහන්සේම වචනයක් කතා කළා. සිටි පුත්‍රය මේ උදේ පාන්දර දෙත්තු ඉසකේ ඇතු දෙත්තු ඇඳුම් ඇතුව මොකද මේ දිසා වඳින්නේ ස්වාමීනි මගේ පියාණන් වහන්සේ මරණ මංචකයේදී මට ආවාදයක් දුන්නා පුතා මගේ ඇවෑණෙන් පසුව උදෑසන දිසා නමස්කාර කරන්නයි කියේ මම මේ පියාණන් වහන්සේගේ වචනයට ගෞරව පිණිස දිසා නමස්කාර කරනවා ස්වාමීනි කිව්වා සරුවක්යන් වහන්සේ දේශනා කළා සිටි පුත්‍රයේ බුද්ධ ශාසනයේ දිසා නමස්කාරය නම් ওই දිසා නමස්කාරය නෙමෙයි. ඒතොත් මේ දරුවාගේ හිත යටිහිදී මගේ මව්පිය දෙන්න බෞද්ධයෝ. මේ දෙන්න බුද්ධ ශාසනයේ දිසා නමස්කාරය ගැන දන්න ඇති. මට අහගන්න උනේ නැහැ. දැන් අහගන්න ඕනේ කියලා මේ හැමදාම සීතලේ ලෙවුන ලෙවලා උදේ පාන්දර නානවාට වඩා බුද්ධ ශාසනයේ දිසා නමස්කාරය ගැන දැනගත්තොත් වටිනවා නේද කියලා සරුවඥන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ බුද්ධ ශාසනයේ දිසා නමස්කාරය ගැන මට අවසර ලැබේවා කියලා. ඒ නාමයේ සරුවඥන් වහන්සේ පහදා දුන්න එසේ නම් සිටු පුත්‍රය අහගන්න හොඳින් අහගන්න හිතේ දරාගන්න හිතෙන් මෙනෙහි කරමින් අහගන්න කියලා අනුශාසනාවක් කරලා දීර්ඝ දේශනාවක් පැවැත්තුවා. මේ දීර්ඝ දේශනයේ දීඝනිකායේන සිගාලෝවාද සූත්‍රයයි. ඒ සූත්‍ර දේශනාවේදී හරියට දක්ෂ වෛද්‍යවරයෙක් රෝගියෙකුට රෝග සමනය සඳහා පළමුවෙන් ශරීර ශෝධනය කරන්නා වාගේ ඒ කියන්නේ උද්දවරේචන අදෝගිරේචන නත්තු කම්ම කියලා කියන්නේ ශරීර ශෝධන කරන බඩ නිරේක කරනවා ලයි නිරේක කරනවා නැසි කරනවා මේ ලෙඩ ශරීරයේ අභ්‍යන්තරයේ තියෙන දොස් ඉවත් කරලා තමයි වෛද්‍යවරයා බෙහෙත් දෙන්නේ. එතකොට අය රෝගය සම්පූර්ණයෙන් සුව වෙලා දීර්ඝ කාලයක් නිරෝගීව දීර්ඝාසන දෙන්නේ. එවාගේ සරුවඥන් වහන්සේ දෙක පාත මේ දිසා නමස්කාරයේ ප්‍රකාශ කරන්න ඉස්සර වෙලා මිනිස්සෙකු විසින් අත්හැරියු දේවල් සියල්ලම පහදා දුන්නා. ඒ කියන්නේ බෞද්ධ දරුවෙකු විසින් බෞද්ධයෙකු විසින් අත්හරේතු කාණ්ඩා තියෙනවා 14ක්. ඒ මොනවාද? කර්ම ක්ලේශ 4ක්. අකුසල් කරන හේතු 4ක්. ධනහානි වෙන හේතු 6ක්. සියල්ල 14යි. ඊළඟට දේශනා කළ ආශ්‍රේ නොකළ යුතු පුද්ගලයන් හතර දෙනෙක්. නැවත දේශනා කළ ආශ්‍රය කළ යුතු පුද්ගලයන් හතර දෙනෙක්. මේ කාර්යයට දක්ෂ වෛද්‍යවරයෙක් රෝගියෙකුට අපත්‍ය ආහාර පෙන්වා දෙන්න වගේ ආශ්‍රය නොකළ යුතු පුද්ගලයන් හතර දෙනා වෙන් කරන්න පෙන්නවා. ඊළඟට පත්‍ය ආහාර පාන වෙන් කරන්න වගේ පහදා දෙන්න වගේ ආශ්‍රය කළ යුතු සුහෘද කල්යාණ මිත්‍රයන් හතර දෙනා පහදා දුන්නා. දැන් මෙතන සීලම කාරණා 22ක් කියවුණා. දැන් මේ සියල්ලම මේ දරුවාගේ సంతානය බොහෝම ලස්සනට ධාරණය කරගත්තා. ඊළඟට තමයි දිසා නමස්කාරය ගැන පහදා දුන්නේ. ඒ වචනේ තමයි මේ ගාථාවෙන් කියෙන්නේ මාතා පිතා දිසා පුබ්බා ආචාර්යා දක්ඛිනා දිසා පුත්තදාරා දිසා පච්ඡා නිස්සාමච්ඡාච උත්තරා දාස කම්ම කරා හෙත්තා උද්දං සමන බ්‍රාහ්මන හේතා දිසා නමස්සෙය අලමත්තෝ කුලේදිහි මාතා පිතා දිසා පුබ්බා කියේ නැගෙනහිර දිශාව නම් ඉරපාන දිශාව නෙමෙයි. මෞඛ්‍ය දෙපළයි නැගෙනහිර දිශාව. දකුණු දිශාව කියන්නේ ගුරු උතුමෝ. බටහිර දිශාව කියන්නේ අමුදරුවෝ. උතුරු දිශාව කියන්නේ හිත මිතුරු. යට දිශාව කියන්නේ සේවක සේවිකාවෝ දසදස් කම්කරුවෝ. උඩ දිශාව කියන්නේ සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණ උතුමෝ. මේ තමයි දිශා 6. මේ දිශාවට නමස්කාර කරන්නේ මේ පෙට්ටු ඇඳුම් ඇතුව පෙට්ටු එසිතේ ඇතුව නෙමෙයි. බොහොම ගෞරව සම්ප්‍රයුක්තව මේ දිසා හයට නමස්කාර 30ක් කරන්න තියෙනවා. එයින් නැගෙන දිසාව කියන දෙමව්පියන් දෙන්නාට නමස්කාර පහක් කරනවා. ඒ මොනවද? බතෝනේ බරිස්සාමි කිච්ඡන්නේ සංකරිස්සාමි කුලවංශං තපේස්සාමි දායජ්ජං ප්‍රතිපද්දිස්සාමි අපේකපන්න තේතානං කාල කතානං දස්සනං අනුපදස්සාමි මේ තමයි දෙමව්පියන් නමස්කාර කිරීමේ කරුණු පහ බතෝනේ බරිස්සාමි කියන්නේ නැනවත් දරුවෝ කල්පනා කරනවා නුවණින් මේ දෙමව්පියෝ දෙන්න අපව කුඩා කාලයේ පටන් හදා වඩා පෝෂණය කළ අපි මේ යහපත් මිනිසයන් බවට පත් කරලා තියෙනවා. දැන් මේ දෙමව්පියන් දෙන්න වයෝවෘද්ධයි. අසනීපාදයෙන් යුක්තයි. නිසා අපි දැන් දෙමව්පියන් දෙනලු සලකන්නට ඕන. කෑමෙන්, බීමෙන්, ඇඳුමෙන්, පැළඳුමෙන්, වචෙන්, බුලෙන්, දෙහෙන්, හේතෙන්, නෑවීමෙන්, ඇඟ ඉලීමෙන්, පාද වීමෙන්, විෂ තීරීමෙන්, නේපොතු බෑමෙන්, ඒකේ සපයාදීමෙන් හැම ආකාරයකින්ම මව්පියන් උපස්ථාන කරන්න ඕන. මෙන්න පළවෙනි নমස්කාරය. ඒ নমස්කාරය කරන දරුවන් හිතේ ඇති වෙන්නේ කළගුණ සැලසීම නිමිති කොට බලවත් මෛත්‍රියක් කරුණාවක්. එවැදීම දෙමව්පියන්ගේ සිට ඇති වෙන්නේ බලවත් මෛත්‍රියක් කරුණාවක් දරුවන් ගැන. මේ පළවෙනි নমස්කාරයේ දෙපැත්තට වැඩ සැලසෙන හැටි. දෙවැන්නේ පිච්ඡන්නේ සංපරිස්සාමේ. දෙමව්පියන්ගෙන් කෙරෙන්න තියෙන වැඩ කටයුතු ගමන් බිමන් ආදියට දෙමව්පියන් වෙහෙසෙන්න දෙන්නේ නැතුව තමන් ඒවා කර දෙනවා. මෛත්‍රියෙන් කරුණාවෙන්. එවැගේම කුලවන්තන් තපස්සා මේ කියන්නේ දෙමෝපියන් දෙන්න ආගමික වත් පිළිවෙත් යමක් කරගෙන ආවා නම් ඒවා කඩ නොකර තමන් සිද්ධ කරනවා දෙමෝපියන් දෙන්නාගේ මව්පස පියසස කුල චාරිත්‍ර තේනවා නම් ඒවත් ඒ විදිහට ආරක්ෂා කරනවා මේක තුන්වෙනි නමස්කාරය දායජ්ජම් පටිපද්දිස්සාමි දෙමෝපියන් දෙන්න හරියම්ම කළා කියනවා නම් යම් කිසි ධනයක් ධාන්‍යයක් ඉදමක් කඩමක් දෙයක් දොඩක් ඥානයක් වාහනයක් මිල මුදලක් සම්පත්තියක් මේවා නැතිලාස් වෙන නොදී සුරක්ෂිතව ආරක්ෂා කර ගන්නවා. අතචපන තේසානං කාලකතානං දක්ඛිනං අනුපදස්සාමි. එවැගේම යම් කාලයක Taman ඉස්සරේලා මව්පියන් මේ පරිලෝ ගියා නම් තුන්සිත පාදවාගෙන සිල්වත් ගුණවත් උතුමන් වෙත දන්තන් පිළිගන්වලා දෙමව්පියන් උදෙසා දාන දක්ෂිනා ප්‍රාප්තිදාන වශයෙන් පින් අනුමෝදන් කරනවා මෙන්න මේ කාරණා පහෙන් බෞද්ධ දරුවෙකු විසින් නැගෙනහිර දිශාවට උපස්ථාන කිරීම තමයි නැගෙනහිර දිශාවට নমස්කාර කරනවා කියන්නේ. මේ ඉෂ ප්‍රමාගෙන ඇඳුම් ප්‍රමාගෙන වැඳීම නෙමෙයි. ඒ දරුවෙකු විසින් දෙමෝපියන් මේ කරුණු පහෙන් සැලකනවා වගේම දෙමෝපියන්ගෙන් සමාන අනුකම්පා කරුණු පහක් ලැබෙනවා. ඒ තමයි පාපා නිවාරෙන්ති, කල්යාණේ නිවේසෙන්ති, සිප්පං සික්ඛාපෙන්ති පතිරූපේන ධාරේන සංයෝජෙන්ති සමයේ දායඥාසෙන්ති මේ දෙමෝපියන්ගේ මේ ලැබෙන අනුග්‍රහ පහ කුඩා කාලයේ පටන් දෙමෝපියෝ දෙන්න තමන්ගේ දරුවන්ගෙන් පලක් නොවන හැටියට පවෙන් වළක්වා ගන්නවා මේකේ පළවෙනි අනුග්‍රහයයි කල්යාණේ නිවේසෙන්ති කුඩා කාලයේ පටන් දරුවන්ට පින්කම් කරන්න පුරුදු කරනවා දාන සීල භාවනා අපචායන වේයාවච්ච පත්තිදාන පත්තානුමෝදන ධම්ම ශ්‍රවණ ධම්ම දේශන විත්තුජු කම්මාදී වශයෙන් යන්තාක් එන්කම් කියනවා නම් කුසල ක්‍රියාවන් කියනවා නම් ඒවා පුරුදු කරනවා ඒක දෙවෙනි අනුග්‍රහයයි සිප්පන් සික්ඛාපෙන් තේ කුඩාසල පටන් ධාර්මික ජීවත් වීමේ පහසුව පිණිස භාෂාඥාන ශාස්ත්‍රඥාන විද්‍යාඥාන ලැබෙන හැටියට අධ්‍යාපනය ලබා දෙනවා. ඒක තුන්වෙනි අනුග්‍රහයයි. එවැගේම ප්‍රතිරූපේන ධාරේන සංයෝජෙන්ති. තමන්ගේ දූ දරුවන් සුදුසු ලෙස සුදුසු වංශ කුල ගෝත්‍ර ඇතිව එවාගේම ගුණ නූන ඇති යාපත් කුමන කුමරියන් සමග ආවාහ විවාහ කර දෙනවා මේක සතරේනි අනුග්‍රහයයි සමයේ දායඥාන්ති ඒ කියන්නේ දෙමෝපියන් හරි හම්බ කරලා යම් තාක් සම්පත් ඇතොත් ඒ සවසේ සතම දරුවන්ට පවරලා දෙනවා. දෙමෝපියන්ගෙන යන්නේ ඕවා තමයි. ඒ සියල්ලම කරන්නේ දෙමෝපියන්ගේ හද సంతානයේ තියෙන මෛත්‍රියයි කරුණාවයි මේවා දරුවන්ට පිරිනැමීමයි මේ සිද්ධ කරන්නේ. මේක නිසා දෙමෝපියන්ගෙන් උපකාර අනුග්‍රහ පහක් ලැබෙන බැවින්ද දරුවන්ගෙන් নমස්කාර පහක් සිදු වෙන බැවින්ද නැගෙනහිර දිශාව නම් වූ ඒ මව්පියන් කෙරෙන් තමන්ට විශාල ආශිර්වාදයක් ලබා ගත්තා වෙනවා. මෙන්න මේකයි සරුවඥන් වහන්සේ දේශනා කළ පළවෙනි දිසා නමස්කාරය. දෙවෙනි කාණේ තමයි දකුණු දිශාව ගුරු උතුමන්. ගුරු උතුමන්ට නමස්කාර පහක්ම කරන්න තියෙනවා. ඒ කියන්නේ ද ශිෂ්‍ය දරුවෝ විසින් ගුරුවරයා වෙත පැවැත්වූ කරුණු පහක් තියෙනවා. උත්හානේන උපත්ථානේන සුසුසාය කාර්යචර්යාය සක්කච්ඡන් චිත්ත ප්‍රතිග්‍රහණේන මේ කරුණු පහෙන් සලකන්නට ඕන ගුරුවරයාට උත්ථානේන කියන්නේ ගුරුවරයා දුටු තැන වහාම නැගිටින්න ඕන ආචාර කරන්න ඕන මේක පළවෙනි নমස්කාරයයි උපත්ථානේන Tamante ගුරුවරයාගෙන් ලැබිච්ච වෙලාවක් තියෙනවා නම් අසවල් වෙලාවට සම්මුඛ වෙන්න ඕන කියලා පන්ති වේලාව හරිය කවදා හරිය ඒ නියමිත වේලාවට විනාඩියක්වත් සමාන වී එනී සිටින්න ඕනේ. ඒක උපස්ථානේන. පාරිශාරියාවේ අර උපාධ්‍යයන් වහන්සේගේ ශිෂ්‍යයෙකු විසින් සැලකන්නා වගේ තමන්ගේ ගුරුවරයාට සෑම දෙයකින්ම උපස්ථාන කරන්න ඕනේ. තමන් එකතැන ජීවත් වෙනවා නම් ඒ ගුරුවරයාට දෙමව්පියන්ට වගේම සැලකන්න ඕනේ. මේක තමයි පාරිශාරියාවේ සුසුසානි කියන්නේ ඒ කියන්නේ එකවරක් ඇසූ දේ නැවත අහන්න වෙන්නේ නැතුව ඇසූ දේ බොහෝම ගෞරවයෙන් දරා ගන්නට ඕනේ ධාර්මණය කර ගන්නට ඕනේ අහලා බාලා වැඩ වැඩ කටයුතු කරන්නේ දෙන්නට ඕනේ මේ දේ කොහොමද කරන්නේ මේ දේ කොහොමද ලියන්නේ මේ දේ කොහොමද පවත්වන්නේ කියලා හැම දෙයක්ම අහලා බාලා කරන්න ඕනේ ගුරුවරයාගෙන් ගුරුවරයාගෙන් අහලා බාලා කිරීම නිසා හැම දෙයක්ම නිවැරදිව කරන්නත් පුළුවන් ඒ පිළිබඳව මන ආબોධයකුත් ලැබෙනවා සුසුකාරයෙන් නැවත නැවත නැවත ගුරුවරයාගෙන් ඒ අවශ්‍ය දේවල් අහගෙන කටයුතු කිරීම. සුවචිතී කරු භාවය. ඊළඟට සක්කච්ඡන් චිත්ත ප්‍රතිග්‍රහණය කියන්නේ ගුරුවරයාගෙන් සිත් ඉගෙන ගන්න තියෙන වෙලාව දිනක්වත් අපතේ යන්න නොදී කලක වේලාවට පැමිණෙන්නට ඕනේ. ඒ වගේම එක වරක් ගුරුවරයා කියපු දේ දිශනයක් යන්න වෙන්නේ නැතුව කියන දේ හොඳින් ධාරණය කරගෙන ඉගෙන ගන්නට ඕනේ. මේ විදිහට කරුණු පහකින් ශිෂ්‍ය දරුවෝ පිටින් තම අධ්‍යාපනය ලබන ගුරුවරයා වෙත පැවතිය යුතුයි මේක දකුණු දිශාවට කරන নমස්කාර පහයි දකුණු දිශාව වෙන ගුරුවරුන් දෙන්නේ ශිෂ්‍ය දරුවන්ට ඔය වගේම අනුකම්පා උපකාර පහක් ලැබෙනවා සුවිනීතං විනන්ති සුසික්ඛිතං සික්ඛාපෙන්ති සම්බ සිත්ත සුත සමක්ඛයිනෝ හොಂತಿ නිත්තාමස්සේසු ප්‍රතිවේදෙන්ති විකාසු පරිත්තානං කරන්ති මේ කරුණු පහකින් තමන්ගේ ශිෂ්‍ය දරුවාට අනුග්‍රහ කරන ගුරුවරයා විනීතං විනෙන්ති ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු වලදී බොහෝම සුවචිතීකරු භාවයට පත් කරවමින් උගන්වනවා සුශික්ෂිතං සික්ඛාපෙන්ති එවාගෙම බුද්ධයාගේ අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කරන්න වගේම ජීවිතයේ පිළිබඳව දසමන ඇවතුම් පැවතුම් ශික්ෂාකාමීත්වය සංවරභාවය එවාගේම ආත්ම දමනය හොඳින් පුරුදු කරනවා. සබ්බ සිත්ත සුඛ සමක්ඛායිනෝ හොಂತಿ. ගුරුවරයා දන්නා තාක් ශිල්ප ශාස්ත්‍රයන් ගුරු මුස්තියක් ඉතිරි නොකර උගන්වනවා. නිත්තාමච්ඡේ සුපතිවේදෙන්ති. ගුරුවරයාගේ හිතෙන තුරන්නේ තමන්ගේ ශිෂ්‍ය දරුවාගේ තියෙන දක්ෂතාවන් ගැන ආબોධයක් දෙනවා හැම දිනාගේ ප්‍රසාදය ලබා දෙනවා විසාසු පරිත්තානං කරොන්ති තමන්ගෙන් අධ්‍යාපනය ලබා ගන්න ශිෂ්‍ය දරුවාට කවර දිශාවකට ගියත් කිසිම බාධාවක් නැතුව බොහොම යහපින් ආත්ම ගරුත්වයෙන් උසස් පුද්ගලයෙක් හැටියට ජීවත් වීමේ පහසුව සඳහා සුදුසුකම් බාට පමුණවන හොඳ පුරවැසියෙක් බාට පමුණවනවා මේ විදිහට ගුරුවරයාගෙන් ශිෂ්‍ය දරුවාට අනුකම්පා පහක් ලැබෙන බැවින් දකුණු දිශාවද බොහෝම ශේම වූ නිර්භය වූ වාසනාවන්ත වූ පුණ්‍යවන්ත වූ දිශාවක් බාටපත් වෙනවා. මේ වගේම බටහිර දිශාව ගැනත් බෞද්ධ දරුවා විසින් নমස්කාර පහක් කරන්න ඕන නමු දරුවන්ට. ඒ කියන්නේ ස්වාමියා විසින් භාර්යාවට සලසන ආකාරන নমස්කාර පහක් වේදා. ඒ මොනවාද? සම්මානනාය අනෝමානනාය අනතිකාර්යාය අලංකාරාන උපදානේන ඉස්සරේව ශ්‍රද්ධේන තමන්ගේ දයාබර බිරිඳට කරුණු පහකින් සැලකන්නට ඕන සම්මානනාය කියන්නේ තමන්ගේ මව්තුමියට කතා කරන්න වගේ තමන්ගේ බිරිඳට ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් නිවුණු වචනෙන් කතා කරන්න පුරුදු වෙන්නට ඕන ඒක පළවෙනි නමස්කාරයක් එයින් ඉතින් මේ ජීවිතේ මහත් ගරුත්වයක් ස්වාමියා කෙරෙහි ඇති වෙනවා අනවමාන නාය කිසිදාක තමන්ගේ බිරිඳට අවක්ම නොකළ යුතු වේදවා ඒ කියන්නේ කාගේ අතනොත් අත්වැරදි සිදු වෙන්න පුළුවන්. ඒ අත්වැරදි සිදු වෙච්ච වෙලාවේ එකපාරට මයාට පොල්ලෙන් ගහවාගේ පිටෙන්නේ නැතුව හිත නිවා ගන්නට නිවාගෙන සුදුසු වේලාවක සැලකලා බොහොම මුරුදු වචනෙන් මෛත්‍රී වචනෙන් කරුණ පහදා දෙමින් ආවා දෙන්න පුරුදු වෙන්න ඕන. කවදාකවත් Tamange දිරිඳගේ සිතට වේදනාවක් ඇති වෙන කතා නොකළ යුතු වෙනවා. අනතිචාරියාවේ තමන්ගේ බිරිඳ හැර කිසිදාක පරදාර සේවනයකට නොයන හැටියට ආත්ම දමනය කරගන්නට ඕනේ. එවාගේම අලංකාරන් උපදානයේන තමන්ගේ බිරිඳට අවශ්‍ය තමන්ගේ වත්කමේ ඇටයට ඇඳුම් පැළඳුම් ආභරණ සම්පාදනය කොට දෙන්නට ඕනේ. අනික තම ඉස්සරේ වස්සක් කියන්නේ ගෙදර සීලොම වග බලා ගැනීම තමන්ගේ බිරිඳට පවර්ලා තියෙන්නට ඕනේ. විශේෂයෙන් මුළුතැන්ගේ කටයුතු. මෙන්න මේ කරුණපහෙන් ස්වාම පුත්‍රයෙකු විසින් බිරිඳට උපස්ථාන සැලසීම නිසා එතුමියගෙන් අනුග්‍රහ පහක් ලැබෙනවා. සුසංවිත සම්මන්තාච සුසංවිත පරිජනාච අනතිකාරිණීච සම්භතං චනුරක්කති දක්ඛාතෝති සම්බකිච්ච කරණීයේසු මේ ගුණවත් ස්වාම පුත්‍රයෙකුට ගුණවත් බිරිඳ විසින් මේ විදියට අනුකම්පා කරනවා. ඒ කියන්නේ කුසං විහෙත සම්මන්තාච ගෙදර දොරේ තින සෑම කටයුත්තක් බොහෝම සංවිධානාත්මකව එවාගෙම විරාකෝලව පවත්වන්න එතුමේ කටයුතු කරනවා ඥානවන්තව පවත්වනවා. ඒක පළවෙනි අනුග්‍රහයක්. ගෙදර දොරේ කිසිම ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නැහැ. එවාගෙම සුසංගීත පරිජනාච කියන්නේ ස්වාමියාගේ දෙමව්පියන් සහෝදර සහෝදරයන් නෑදෑ හිතමිතුරන් ඉන්නවා නම් ඒ අයට සේවක සේවිකාදීන්ද පිටින් එන හිත මිතුරන් හැම දිනාටම කෑමෙන් දීමෙන් බතෙන් බුලතෙන් කලක වේලාවට නිසිසේ සංග්‍රහ කරනවා මේකත් ඒ ස්වාමි දේවියගේ ස්වාමි දුවගේ ශ්‍රේෂ්ඨ යුතුයකමක් අනතිකාරිණීච තමන්ගේ ස්වාම පුත්‍රයා හැර ඉතා පිරිසුදු පතිවෘතා ගුණයේ ආරක්ෂා කරන ආත්ම දමනය කර ගන්නවා. ඒ වගේම සම්බතං චන්දස්සතේ ස්වාමියා හරියම්ම කරන දේවල් බොහෝම සුරක්ෂිතව රැක බලා ගන්නවා. දක්කා චෝදි සම්බුතිච්ච කරණීයේසු විදර දුරේතේ සෑම කටයුත්ත ගැදීම කිසිම අරාවුලක් නොවන හැටියට බොහොම දක්ෂ ලෙස නැනනුවෙන් ක්‍රියාකාරී වෙනවා. මෙන්න මේ කරුණු පහෙන් විදිනගේ පැත්තෙන් ස්වාමියාට අනුග්‍රහ ලැබෙන නිසා බටහිර දෙසා බොහෝම ශ්‍රේම වූ නිර්භය වූ වාසනාවන්ත වූ පුණ්‍යවන්ත වූ සැපදායක වූ දිශාවක් බවට පත් වෙනවා ඊළඟ උතුම් දිශාව ගැන දේශනා කළා নমස්කාර පහක් උතුම් දිශාවන් හිතෙන් ඉතරන්න කරුණු පහකින් নমස්කාර කරනවා ඒ මොනවාද දානේන දෙය වජ්ජේන අත්චර්යාය සමානත්තතාය අවිසංවාදනතාය ඒ කියන්නේ අසුරු කරන සමහර කෙනෙක් ඉන්නවා අභිහිකම් කියන අය ඒ ඇත්තන් යමක් පරිත්‍යාග කරන්න ඕනේ. ඒ ඇත්තන්ගේ හිතේ මෛත්‍රිය පහළ වෙන්නේ එතකොටයි. සමහර කෙනෙක් වෙන කිසි අභිවේග සමක් නැහැ. ඒ ඇත්තන් මෛත්‍රිය වචනේ සංග්‍රහ කරන්න ඕනේ. ඒකයි තේය වජ්ජේන. සමහර කෙනෙක් වෙන ජීුණියෙන්ද ආසයි ජීුණියෙන්ද කැමැති ජීුණියෙන්ද උපායක් නැහැ. එවැනි ඇත්තන්ද ධනයෙන් දාන්නේ යසේසිරෙන් ගුණ නුවණින් ජීුණියෙන්ද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න ඕනේ. උපකාර වෙන්න ඕනේ. ඒක තමයි අත්‍යචාරියා. සමානත්වතා කියන්නේ ඒ තමන්ගේ මිතුරන් ඉදිරියේ නැති තැනත් එක හා සමානව තමන්ගේ මිත්‍රත්වයේ බිඳ නොගෙන කියන්නට ඕන. ඇතිතන ගුණ කියන්නේ නැතිතන අවකියන් අගුණ කියන්න පුරුදු වෙන්නේ නැතුව එවාගෙම හිත මිතුරන් එක්ක ඇතිතනත් නැතිතනත් සමානව තමන්ගේ මිත්‍රත්වයේ මෛත්‍රිය පවත්වන්න ඕන. අවිසංවාදන සාය කියන්නේ බොරුවෙන් මිතුරන් රවට්ටන්නේ නැතුව හැමදාම අවංක භාවයේ පුරුදු කරන්නට ඕනේ. මේ කියන්නේ ගුණාංග පහෙන් දුතුරු දිශාවට සැලසීම නිසා උතුරු දිශාවේ හිත නිතරු කරුණු පහකින් අනුග්‍රහ කරනවා. ඒක තමයි පමාදං රක්칸ති. සමත්තස රක්칸ති, සමත්තස සාපකේයං රක්칸ති. දේතස්ස ප්‍රතිසරණං හොಂತಿ, ආපදාස නරිජහන්ති, අපරපජාතස්ස ප්‍රතිපූජෙන්ති. ඒ කියන්නේ තමන්ගේ මිතුරාට යම්කිසි ප්‍රමාදයක් වුණා නම් ගමන් බිමන් ගිහිල්ලා හරි අසනීපාදයක් නිසා හරි මහා නැවිල්ල උපකාර වෙනවා. එවාගේම ඔහුගේ දේපොළ අමුදඩුවන් හැම දෙයක් ආරක්ෂා කර දෙනවා. එවාගේම භයක් ඇති ගැනීමක් ආවා නම් මහා නැවිල්ල පිළිසරණ වෙනවා. ආපදාවක් පැමිණි තැන කවදාකවත් පිටු නොපා අනුග්‍රහ කරනවා. එවාගේම ඔහුගේ දූ දරුවන්ට පවා මලාත් කරුණාවෙන් අනුග්‍රහ කරනවා මේ කරුණ පාසින් උතුරු දිශාවෙන් අනුකම්පා පහක් ලැබෙන නිසා උතුරු දිශාව ශේම වූ නිර්භය වූ දිශාවක් බවට පත් වෙනවා යට දිශාවන ශේලක සේවිකාවන්වත් මේ වගේම කරුණ පාසින් උපකාර වෙන්න ඕන ඒකයි নমස්කාර පහ කියන්නේ යථා බලං කම්මන්ත සංවිධානේන පත්ත වේතනානුප්පදානේන අච්චරිය සස සංවිභාගේන විරාණුපත්තානේන සමයේ වස්සග්ගේන කරුණු පහකින් සැලකන්නට ඕන. ඒ කියන්නේ තමන්ගේ සේවක සේවිකාවන් ගැන හිතන්නොත් තමන්ගේ දරුවෝ කියලා. තමන්ගේ දරුවන්ට කරන වගේ සැලකිල්ලෙන් සේවක සේවිකාවන්ගේ උපකාර ලබන්නට ඕන. එනිසා යථා බලං සම්මන්ත සංවිධානයේන ඒ ඒ සේවකයන්ගේ වැඩ පවරන්න ඕන උඩ කරන්න පුළුවන් වැඩක්. උඩ ප්‍රමාණවත් වැඩක් ඕන දෙන්න. ඒක එකක්. ඒ වගේම භත් වේතනානුපදාන කලක වේලාවට කෑම දීම ඒ වගේම යතුත් බත් යතුත් ගෙවන්නට ඕන ප්‍රමාණ කර දෙන්නට ඕන ග්‍රහණෝපත්තානේන ඒ වගේම හැම කල්හිම අසනීපාදයක් වුණත් තමන්ගේ දරුවෙකුට වගේ ප්‍රතිකාර කළ වහාම සුවපත් භාවය ලබා දෙන්නට ඕන. එවැගේම සමයේ වෘස්සග්ගේන සුදුසු වේලාවේදී නිවාඩු පහසුකම් දෙන්නට ඕන. මේ කරුණු පහේ යට දිශාවන සේවක සේවිකාවන් අනුග්‍රහ කරන්නට ඕනේ ස්වාමි පුත්‍රයා විසින්. සේවක සේවිකාදීන් විසින් කරුණු පහකින් අනුග්‍රහ කරනවා. එතන කරුණු පහෙන් එකක් කියෝනේ න අච්චර දස සංවිධානය කියන එක. ඒ කියන්නේ ස්වාමියාට යම් කිසි රසවත් මිහිරි භෝජන ලැබුණා නම් තමන්ගේ දරුවන්ට දෙන්න වගේ සේවක සේවිකාවන්ට දෙන්න ඕනේ. ඔය කණු පහකින් සංග්‍රහ කරන්නට ඕනේ යට දිශාවල සේවක සේවිකාවන්ද. ප්‍රමාණයට වැඩ පැවරීම එවාගේම කලට වේලාවට බත් වැටුම් ගැනීම ධ්‍යාන උපස්ථාන සැලසීම රසවත් නිරු භෝජන බෙදා දීම සුදුසු වේලාවේ නිවාඩු දීම මේ කරුණු පහෙන් යට දිශාට සැලකිය යුතුයි එනිසාම යට දිශාවන සේවක සේවිකාවෙන් වෙන්න උපකාර අනුග්‍රහ පහක්ම ලැබෙනවා ඒ කියන්නේ උබ්බුත්සායිනෝච හොಂತಿ පච්චා නිපාතිනෝච දින්නා දායිනෝච සුසංවිත සුසංවිත සම්මන්තාච සම් එවාගෙන වන්නේ චිත්ත හරාච මේ කරුණු පහකින් උපකාර වෙනවා ඒ කියන්නේ කලක වේලාවට Taman යඩට දෙලිහිදිනවා කවදාකවත් වේලාව ප්‍රමාද කරන්නේ ඒකයි කුම්බුස්සායිනෝ කල්ැතුව නැගිටලා කල්ැතුව වැඩ කියනවා පච්චානිපාතනෝ කියන්නේ වැඩ කටයුතු ඔක්කොම නිම කළා නම් සියල්ලන් දෙපස්සේ තමයි නිදාගන්නේ ඒක දෙවෙනි කාරණය. දුන්නා දායනෝච. ඒ වගේම තමන්ට දෙන දේ නිසා නූල් කොටක්වත් වංචාවන් ගන්නෙ නෑ. ඒ වගේම සීල කටයුතු වල තමන්ගේ පෑන සෑම කටයුත්තක් බොහෝම දක්ෂ ලෙස සිද්ධ කරනවා. පස්වෙනි කාරණේ තමයි වන්නකෙත්තේ හරාචය තමන්ගේ ස්වාමි පුත්‍රයන්ගේ ගුණ කතනයේ හැමතැනම කියනවා. එයින් තමන්ගේ සේවක සේවිකාවන්ගෙන් උපකාර ලැබෙන බැවින් යට දිශාවත් බොහෝම වාසනාවන්ත දිශාවක් බවට පත් වුණා. ඊළඟට උඩ දිශාව ගැන බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නා. උඩ දිශාවට නමස්කාර පහක් කරනවා. උඩ දිශාවට සිල්වත් ගුණවත් උතුමන්. උන්වහන්සේලාට උපස්ථාන කරන්නේ මෙත්තේන කාය කම්මේන, මෙත්තේන වචී කම්මේන, මෙත්තේන මනෝ කම්මේන, අනාවත ద్వාරතාය ආමිෂ අනුපදානේන. කරුණ පහකින් උපස්ථාන කරන්නට ඕනේ. සිල්ලුතුන් වහන්සේලාට මෛත්‍රී සාගත වත් පිළිවෙත් කළ දෙන්නට ඕන. වැඳුම් පිදුම් කිරීම පවා කායික ක්‍රියාවන් මෛත්‍රියෙන් කරන්නට ඕන. මෛත්‍රිය වචනෙන් කතා කරන්නට ඕන. මෙත්තාවත් මෙත්තේන වචීකම්මෙන්. මෛත්‍රී සිතින් මෛත්‍රිය වඩන්නට ඕන. උන්වහන්සේ මුණු කරගෙද. මෙත්තේන මනෝකම්මේන. අනාවත ద్వාරතා කියන්නේ කවදාකවත් දොර වහන්නේ ස්වාමීන් වහන්සේ වෙනකොට එපමණක් නෙවෙයි. ස්වාමීන් වහන්සේලාට අපි සිව්පසෙන් උපස්ථාන කරන කැපකරුදායකයන් වශයෙන් පිළිගන්න සේකවා කියලා පවරලා තියන්නට ඕනේ. ඒක අනාවත අද්වාරතායි. ආමිසානුපදානය කියන්නේ චීවර පින්ඳ පාත සේනාසන ගිලන්පසයන් පත්‍යක් අවශ්‍ය නම් ඒවා නිසිසේ කැපකරු පන්දමින් සම්පාදනය කොට පිළිගන්වන්න ඕනේ. මේ කරුණුපහෙන් සැලකීම නිසා වැඳීම නිසා උඩ දිශාවන සිල්ලුතුන් වහන්සේලාගෙන් අනුකම්පා පහ හයක්ම ලැබෙනවා. පාපා නිවාරෙන්ති කල්යාණයේ නිමේෂෙන්ති අසුතං සාවෙන්ති සුතං පරිවෝදතෙන්ති සබ්බසමග්ගං ආචික්කන්ති කල්යාණේන මනසා අනුකම්පන්ති කර්ම හයකින් සකාර වෙනවා උඩ දිශාවේ තමන් ඇසුරු කරන තමන්ට දායකකම් කරන දායක පින්නතුන්ගේ ස්වල්ප හෝ වරදක් දැක්කා නම් ඇසුවා නම් එයින් අත මුදවා ගන්න කරුණාවෙන් අනුශාසනා කරනවා එයින් වළක්ව ගන්නවා ඒ වගේම අලුත් අලුත් කුසල කර ගැනීම අවකාශ ලබා දෙන ඒකන උපකාර වෙනවා. මේ සූ දහම් පද උගන්වනවා. උගන්වන දහම් පද වඩ වඩා පැහැදිලි කර දෙනවා. ඒ වගේම මෛත්‍රියෙන් නිතරම තමන්ගේ දෙමෝපියන්ට වගේ දායකෝ පින්නතුන්න මෛත්‍රිය වඩමින් එයත් අන්න හිත සුවපත් වෙනවා. එවාගෙම සුගතියට නිවනට මඟ පාදා දෙනවා. මේ කරුණු හයකින් උඩ දිශාවෙන් අනුග්‍රහ හයක් ලැබෙනවා. මේ අනුව උඩ දිශාවත් බොහොම ශ්‍රේම නිර්භය වාසනාවන්ත පුණ්‍යවන්ත දිශාවක් බවට පත් වුණා. දැන් මේ විදිහට බෞද්ධ දරුවෙකු විසින් දිශාහයට নমස්කාර කළ යුතුයි. එසේ নমස්කාර කරන්නේ නම් ඒ බෞද්ධයා බොහෝම සැපසේ ගිහි ජීවිතය ගෙවන්නේ වෙනවා කෙනෙක් මේ ගාථා දෙකින් දේශනා කළා. තවත් දුරට බුදුරජාණන් වහන්සේ මේ දේශනේ දික් කරලා බොහෝම කරුණා පහදා දෙමින් මේ දරුවාට දරා ගන්න සුදුසු හැටියට ඊ타මත්ම ශ්‍රේෂ්ඨ ධර්මානුශාසනාවක් පැවැත්තුවා. ඒ සියල්ලම මේ සුගාලික සිටු පුත්‍රයේ හිතේ දරාගෙන අදිස්ථාන කරගත්තා මම අද පටන් දිවිහිමියෙන් පෙරුවන් සරණගේ බෞද්ධයෙක් වෙන්නට ඕනේ මේ උපදේශය අනුව මම දහමින් ජීවත් වෙන්න ඕනේ මම මේ සනදා මුදේ පාන්දර සීතල වතුර නාලා ගෙවුලමින් දිසා නමස්කාර කරනවට වඩා කොච්චර වාසනාවන්ත පැවැත්මක්ද අද මේ අහන්න ලැබුණේ අද මගේ අවදිවීම වාසනාවන්ත අවදිවීමක් අද මම මෙතෙන් පියනගියේ තබන පියවරක් ගන්න වාසනාවන්ත පියවරක් අද මේ නිතර දකින් ලැබුණේ වාසනාවන්ත දර්ශනයක් අද මේ දිසාවට අහන් ලැබුණේ වාසනාවන්ත උතුම් දහමක් සාදු සාදු මම මෙතෙන් පටන් සැබෑ බෞද්ධයෙක් වන්නේ මේ ගුණ ධර්මයන් අනුගමනය කරන්නේ මේ කියලා බුදුබන් බුදු පාමුල වැඳගෙන සිරිපතුල් පිළිමදිනින් වඳිනින් එහෙම කිව්වා ස්වාමීන් දේශනා විශිෂ්ටයි ස්වාමීන් දේශනාතිකයෙන් විශිෂ්ටයි. ස්වාමීන් යටි කුඩු කළ දෙයක් කුඩු කුරු කළා වගේ. දැකලොන් දෙයක් විවෘත වුණා වගේ. පාර වැරදුණු කෙනෙකුට පාර කියා දුන්නා වගේ. අන්ධකාරයේ ආලෝකයක් දැල්ලුවා වගේ මට පුදුමාකාර ශනිසිල්ලක් ආලෝකයක් මේ ලැබුණා ස්වාමීනි මම අද පටන් බුද්ධ ධම්ම සංඝ තෙරුවන් සරණ ගියේ බෞද්ධයෙකු වශයෙන් පිළිගන්නසේකවා කියලා වන්දන තෙරුවන් සරණ ගියා මේ දේශනය සරුවක්යන් වහන්සේ දේශනා කළේ සිගාලික සිටු පුත්‍රයාට පමණක් නෙමෙයි. මේක මුළුමහත් දෙවියන් මනුෂ්‍යයන් සහිත සමස්ත ලෝකයාටම හිතසුව පිණිස පැවැත් වූ දේශනාවක්. මේ බෞද්ධයේ විසින් පැවැතිය යුතු සීලෝම අවතුම් පැවතුම් පිළිබඳව උපදේශ පන්තියේ සියල්ල මෙහි ඇතුළත් බැවින් මේකට දිවි විනය කියලා අර්ථ කතාව හඳුන්වනවා. දැන් අද මේ දවසේදී අපි සලකා බලන්නට ඕනේ මේ අභාව ප්‍රාප්තෝ පින්වත් එම් දී ලයනල් ගුණවර්ධන මහත්මයා අදාවදාගත් දරුවෙකු සසුන් ගත කොට අද පුදුමාකාර ධර්ම සැපයක් විඳින දරුවෙන් බාට පමුණවා ගන්න සමත් වුණා. එතුමා ජීවත් වෙද්දීමයි මේ දරුවා සසුන් ගත වුණේ. අද මෑණියනොත් අසනීපකම් නැද්දේ නමුත් මේ පින්කම් වලට පැමිණීමේ මේ දරුවා වින්දනය කරන ශාසන සම්පත්තිය ගැන පුදුමාකාර හද సంతානයේ සතුටින් ඉඳිනවා. ඉඳිනවා. දැන් මේ තේතුමා කොතලාරි මේ දිහා බලන්න සුදුසු තැනක සිටියා නම් පුදුමාකාර ආධ්‍යාත්මික සෝයක් ලබා ගන්න ඇති. ඒක නිසා දරුවෙකු හදන දෙමෝපියන් විසින් දරුවන්ට කළ යුතු සත්කාර අතරින් උතුම්ම සත්කාරයක් සිදු කරලා තියෙනවා. එවාගේ මේ පූජ්‍ය හිමිතියංගල විමලානන්ද ස්වාමින් වහන්සේද තමන්ගේ දෙමව්පියන් උදෙසා පුදුමාකාර සැලකිල්ලක් මේ සිද්ධ කරන්නේ. තමන්ගේ ගෙදර ඉඳගෙන දෙමව්පියන් යම් අප උපස්ථානයක් කරනවා නම් ඒ වාගේ නෙමෙයි ඒක වඩා සත සහතර ගුණයකින් අධිකතර වූ උපස්ථානයක් තමයි සසුන්ගත වෙලා සිද්ධ කරන්නේ. ඒකනේ සසුන්ගත වූ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් තමන් සුසිල්වත් සීල සමාධි ප්‍රඥා ගුණ වඩමින් ඉන්නකොට ජීවත් වෙන දෙමව්පියන්වත් මියපරලෝකයේ දෙමව්පියන්වත් ජීවත් වෙන ඥාතීන්වත් මේ පරිලෝකයේ ඥාතීන්වත් පුදුමාකාර කුසල සම්භාර ධර්මයක් දිනපතාමත් වෙනවා. එනිසා සතර වර්ගයක් නිවන් දකින්නවා කියලා අපි අහලා තියෙනවා දරුවෙක් පැවිදිීමේ. ඉතින් මේ පූජ්‍ය විමලානන්ද ස්වාමීන් වහන්සේගේ පැවිදි ජීවිතයට කලින් ගිහි ජීවිතයත් ඉතාම වැදගත් ධාර්මික පිළිවෙල සරු ජීවිතයක් හැටියට පැවැත්වූ හැටි දෙමෝපියෝ දැක්කා. එනිසා තමයි පැවිදීම තවස ලැබුණේ. ඉතින් දැන් මේ ඒ පැවිදි වීම නිමිති කරගෙන එවාගේම මෙම නාව්‍ය නාරණ්‍ය සේනාසනය කරන ශාසනික ප්‍රතිපත්ති සංවිධානයට අනුග්‍රහ පිණිසත් අද වාර්ෂික වශයෙන් මෙහි ස්ථානයේ දෙපැමිණ මහා සංඝරත්නයේ ගිලන්පස දාන පිරිනැමීම උදේ දවල් බුද්ධ පූජා පැවැත්වීම උදේ දවල් සංඝරත්නයේ දන්පැන් පිළිගැන්වීම ධම්මිකාරාමයේ දන්පැන් පිළිගැන්වීම වතාවක් පිළියෙන පිළිකර පූජා කිරීම සිල් පිළිපැදීම බණ ඇසීම ආදී වශයෙන් සිද්ධ කරගන්න සෑම කුසල සම්භාරයක්ම අද අපි මේ සනසන සම්බුද්ධ ශාසන අභිවෘද්ධිය පිණිස පවතිනවා මහා සංඝ රත්නයේ අභිවෘද්ධිය පිණිස පවතිනවා අභාව ප්‍රාප්තෝ පින්වත් එම්.ඩී. ලයනල් ගුණවර්ධන පියාණන් වහන්සේට මේ පුණ්‍යලාභය අත්වේ තුමා සුගති සැපත් කෙලවර අග්‍රය අමා මහ නිවන් සුව ලබත්වා මෙම ගුණවර්ධන පවුලේ අභාව ප්‍රාප්තව සීලම ඥාතීන්ද එසේම රුද්‍රිගෝ මහතා සහ මැතිණියගේ අභාව ප්‍රාප්ත මව්පිය දෙදෙනා වහන්සේ ඇතුළු සීල ඥාතීන්ද මේ පින්කමද පැමිණ සහභාගී වන පින්වත් සෑම දිනාට සෑම දිනාගේ නමින් මේ පල්ලෝගේ සීලම ඥාතීන්ද මේ පුණ්‍යලාභයත් වේවා සීල සත්‍යෝ සීලම ඥාතී පිරිස මේ පින් දෙලෙන් උපනුපන් තැන සුගතිගාමී වෙත්වා සුවසේ දානාදී දසපාරමී සපුරා සසර කතරින් මෙතර වේ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමේ සනසේ වදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සුව ලබත්වා ආශා කරුණාවෙන් පින් අනුමෝදන් කරමු. එසේම ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයෙන් මෙතින් අනුමෝදන්ව දිව්‍යමය ආධිවර්ණ සත බල ඓශ්වර්යයෙන් දිනු වෙත්වා සම්බුද්ධ ශාසනය ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ පින්වත් ගුණවර්ධන මෑණියන් ඇතුළු සෑම දෙනාටත් දේව ආරක්ෂාව සැලසා දෙත්වා පැතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා හිතාහිත නදා සෑම සත්‍යතමේ කුසලයේ ලොවේ ලෝතුරා සම්පත් පිණිස හේතු වේවා මේ කුසලානිසංස බලයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාශිර්වාද බලයෙන් පින්වත් ගුණවර්ධන මෑණියන් රාජයේ මේ පවුලේ දූ දරු පිරිස හා මේ සහභාගී වෙන සීල මහත්තුරු මවුරු දූ දරු ඥාති මිත්‍ර හැම දෙනාටම මේ සෑම දිනාට පින් කෙසක් ලැබෙන්න පූජ්‍ය හිමිතියන්ගල විමලානන්ද ස්වාමින් වහන්සේටත් එවාගේම දායක සභාවේ සභාපතිතුමාණන් ප්‍රධාන සහභාගී වූ සෑම දෙනාටම වත් පිළිවෙත් පුරා සාදු කියා සිත් පහදවා ගත් සමටත් අසනී ප්‍රකං අපලෝපද්දර වසුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ලම හිරුදුට වඳුරුසේ විහෙත විද්වන්සනේ වේවා තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රජතොර චතුරු බිලි ජල වශයෙන් සවියා උදාද විපත්ති වලකීවා කායික පීඩාදියක් නොවේ කායික මානසික සැනසෙල්ලේ දෙලෝ දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණ නුවණින් ධන දානේ යසේ තුරෙන් ආයු වර්ණ සප බල ප්‍රඥාවෙන් පෙරපස මෝරණ සඳක්මෙන් දිනු වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රයාසේ සමෘද්ධිමත් වේවා වින්පත් සතුවර්ෂාධික කාලයක් බුදු සසුනේ පාරමී පුරා ගැනීමට පෙරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා සසර ගමනේදී භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතුව නිවන් මඟ පාරමී පිරේවා සපිරිවැඩින් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවේසනසේ පැමිණවදාළ සදාකාලික කාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස මේ උදාර කුසල සම්භාර ධර්මයේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු ඥාතීන්ට දෙවියන් සියලු සත්‍යයන් පින් පෙත් අනුමෝදන් කරමු